ඊට සූදානම් වන්නේ. පින්නතුනි ඒ උදෙසා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන මේ පුණ්‍යවන්ත සද්ධර්ම මස්තකයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සාදුනාද පවත්වමින් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සුපින්තුනි අද දවසේ මේ උතුම් දායකත්ව සද්ධර්ම දේශනාවේ තම සදහිත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන එම පුණ්‍යවන්ත පිරිස වන්නේ හේනේ පොළ කන්දේ ආයන ලිපිනෙහි පදිංචි කේ.ඒ.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 साधु साधु साधु සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත ධර්ම ශ්‍රවණය කිරීම ධර්මය දානය කරවීම කියන දෙකම මහත්ඵල මහානිසංසදායක කුසල් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කාමාවචර ලෝකයක සිද්ධ කරන්නට තියෙන දානමය පින්කම් අතර අති උත්තරීතරම දානය ධර්ම දානය කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් දහත් වට්ටියක් පිළිගන්වලා ආරාධනාවක් කළොත් ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වා ගැනීම සඳහායි ඒ ආරාධනාව කරන අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ධර්මය දානය කරවපු නිසා නෙවෙයි. ධර්මය දානය කරවන්න ආරාධනා කරපු නිසා. එතකොට ධර්ම දාණයෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය කොච්චරද කියලා දේශනා කරලා නැහැ. එසේ දේශනා කරවන්නා වූ ධර්මය යම් කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා නම් මටත් ලෝකෝත්තර මාර්ගයේ විවර කරගන්න මේ දේශනාවෙන් කරුණු ටිකක් හෝ මගේ ජීවිතයට එකතු කරගන්නවා කියන චේතනාව ඇතිව පිරිසිදු සිතින් ධර්ම ශ්‍රවණය කරන අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9ක් කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ දායක පින්නතුන් බොහෝම සත්පුරුෂ පිරිසක් ටික දෙනෙකුට නෙමෙයි විශාල පිරිසකට ඒ උදාර භාග්‍යවන්ත අවස්ථාව උදා කර ගැනීම සඳහා කල්ප ගණනින් කුසල් රැස් කර ගැනීම සඳහා අවකාශ සලසා දීමයි මේ කරන්නේ මේ පින්කම තමන්ගේ නිවසේ තමන්ගේ ප්‍රදේශයේ ගමේ විහාරස්ථානයේ ආරණ්‍යයේ සිද්ධ කරගත්තා නම් ධර්ම ශ්‍රවණය කරන්නේ සීමිත පිරිසයි නමුත් මේ විදිහට මේ පින්කම සංවිධානය කළ නිසා දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් ධර්ම ශ්‍රවණය කරන පිරිස බොහෝම වැඩි. ඒ නිසා විශාල පිරිසකට අපි අවස්ථාව සපයලා දීලා තියෙනවා. ඒ තුළින් අපි මහත් වූ කුසල් රාශියක් අත්පත් කරගන්නවා. එහෙමනම් මේ මොහොතේ කල්පනා කරමු මේ උදාාරතර වූ පින්කම සිද්ධ කරලා රැස් කරගන්නා වූ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය සොයා ගැනීම සඳහාම අපට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නදෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවක් තමයි අද ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. අංගුත්තර නිකායේ තික නිපාතේ රතකාර වර්ගයට අයිතිවන අසම්මාස සූත්‍රය අද මාතෘකාව. තික නිකාය අංගුත්තර නිකායේ තික නිකාය මේ තික නිකායේ බොහෝ සූත්‍ර කරුණු තුනක් පදනම් කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනා තමයි අන්තර්ගත වෙන්නේ. කරුණු තුනක් මුල් කරගන්නවා හැම වෙලාවෙම ඒකයි තික නිපාතය කියලා කියන්නේ. තයෝ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මහන මේ ලෝකේ දෘශ්‍යමාන වන පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. මෙතනත් පුද්ගලයන් තුන් දෙනෙක් පිළිබඳවයි මේ දේශනාව කරන්නේ. කතමේ තයෝ කවුද ඒ තුන් දෙනා? નિરાසෝ, අසංසෝ, විගතාසෝ. මේ තමයි පුද්ගලයෝ තුන් දෙනා. එක්කෙනෙක් નિરાස, අනෙක් එක්කෙනා අසංස, අනෙක් එක්කෙනා විගතාස. මේ පුද්ගලයන් තුන් දෙනා හඳුනා ගන්නයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. හඳුනාගත්තට විතරක් මදි. මේ තුන් දෙනාගෙන් මම කවුද? මම අසංසද? මම નિરાසද මම විගතාසද මේ පුද්ගලයෝ තුන්දෙනා අතරේ තමයි ලෝකේ ඉන්න සියලුම දෙනා ඉන්නේ මේ කොටස් තුනට අන්තර්ගතයි එහෙනම් මේ තුන් කණ්ඩායමෙන් මොන කණ්ඩායමේද මම ඉන්නේ කියන තීරණයටත් ඔබ යන්නට අවශ්‍යයි පළවෙනි පුද්ගලයා තමයි નિરાස පුද්ගලයා කවුද මේ નિરાස කියලා කියන්නේ උතුම් බලාපොරොත්තු නැති කෙනා මහත් වූ බලාපොරොත්තු නැති කෙනාට කියනවා નિરાස පුද්ගලයා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උදාහරණයක් පැහැදිලි කරනවා. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා බොහෝම දුප්පත් අය. තාම දුප්පත් ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඉන්න තැනකුත් නැහැ. හරිහමං නිවහනකුත් නැහැ. පහත් කුලවල ඉපදිලා ඉන්නවා. රතකාර කුලයේ ඉපදිච්ච අය, වේවල් කුලයේ ඉපදිච්ච අය, කුක්කුස කුලවල ඉපදිච්ච අය මේ වාගේ එක එක පහත් කුලවල ඉපදිලා ඉන්නවා කියලත් සඳහන් කරනවා. ඉන්න නිවාස නැහැ කියලා අපි සඳහන් කළා. ආරක්ෂා කරන්න සලකන්න අය නැහැ ඒ අයට. නමුත් මහා ලොකු බලාපොරොත්තුත් නෑ ඒ ඇයිට. මේ තමයි નિરાශ පුද්ගලයා. එයාට කවුරු හරි ඇවිල්ලා කියනවා අපි කියමු මේ નિરાශ පුද්ගලයන් අතර තරුණ පුතෙකුට තරුණයෙකුට කවුරු හරි ඇවිල්ලා කියනවා ඔබේ වයසේම හිටපු අහවල් පුද්ගලයා ඊයේ රජෙක් බවට පත් වුණා එයා රාජාභිෂේකයක් ලැබුවා. නැත්තම් එයාට මේ මේ වරප්‍රසාද ලැබුණා. එහෙම කියලා කීවට අර දුප්පත් පහත් කුලයක ඉපදිච්ච කාත් කවුරුවත් නැති නිවහනක් නැති ඒ පුද්ගලයාට බලාපොරොත්තුවක් ඇති වෙනවද මම කවදා ඒ උතුම් තැනට යනවද මම කවදා රජ වෙයිද එයාට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ මොකද එයාට ඒ පිළිබඳව බලාපොරොත්තුවක් නැහැ. එයා දන්නවා මට කවදාවත් එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් තව කල්පනා කළොත් ඉගෙන ගන්න වයසේ හරිහමං විදිහට අධ්‍යාපනයක් ලැබුවේ නැති නමුත් දැන් වෙනකොට අධ්‍යාපන ජීවිතයේ අවසන් කරලා ඉන්න පුද්ගලයෙකුට කවුරු හරි ඇවිල්ලා කියනවා ඔබත් එක්ක පාසල් ගියපු අහවල් පුද්ගලයාට ඊයේ රැකියාවක් හම්බ වුණා. එයාට රැකියාව හම්බුනේ එයා ක්‍රමානුකූලව අධ්‍යාපන ජීවිතයේ සියලු විභාග පාස් වෙමින් සමත් වෙමින් ඉහළින් ඉහළට ගියපු නිසා. නමුත් එයා දන්නවා එහෙම රැකියාවක් ලබන්න තරම් ඉහළ අධ්‍යාපනයක් මම ලැබුවේ නැහැ. එහෙමනම් මගේ මිත්‍රයාට රැකියාව හම්බ වුණා කියලා මට රැකියාවක් හම්බෙන්නේ නැති බව මම හොඳටම දන්නවා. ඒ නිසා එයාගේ රැකියාව ගැන බලාපොරොත්තුවක් හීනයක් කවදාවත්ම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආන් එහෙම පුද්ගලයාට තමයි මෙතන નિરાස පුද්ගලයා කියලා සඳහන් කරන්නේ. මේගොල්ලෝ මෙහෙම කුලවල උපදින්නේ ඇයි? රතකාර කුල කියලා කියන්නේ මේ හම් හදන කට්ටිය. එක එක හම් ಜಾති ගෙනහිල්ලා හම් පදම් කරලා අපි හම් වලින් බොහෝ වැඩ අරගන්නවා. රතවලට යොදනවා, ඇඳන් වලට යොදනවා, සපත්තු සේප්පු වලට යොදනවා. මේ විවිධ දේවල් වලට හම් පාවිච්චි කරනවා. මේ සත්ව හම් ගෙනහිල්ලා පදම් කරලා පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට සකස් කරන අයට තමයි කියන්නේ රතකාර කුලයේ අය කියලා. කුක්කුස කුලවල කියලා කියන්නේ මේ කැලිකසල ඉවත් කරන අය. සුනීත අපේ අය හොඳට අහලා තියෙනවා. මේ සුනීත වාගේ අය කුක්කුස කුලවල ඉපදලා හිටපු අය. ඊළඟට වේවැල් කුලය කියලා කියන්නේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරන කට්ටිය. මේ බුද්ධ කාලේ හිටපු විවිධාකාර කුල ගැනයි මේ සඳහන් කරන්නේ. මේ නමුත් මේ අය සඳහන් කරන්නේ පහත් කුලවල අය කියලා. දැන් එතකොට මේ කොටසක් පහත් කුලවල ඉපදෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නම් කුල නියමයක් කුල ભેදයක් නැහැ. උන්වහන්සේ දේශනා කළා මගේ ශාසනය තුල මගේ ශ්‍රාවකයෝ අතර කුල ભેදයක් නැහැ. ඒ හැමෝම එකයි. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ කවදාවත් කුලමල පිළිබඳව කතා කරන්න එපා කියලා දේශනා කළා. යම් කෙනෙක් එහෙම කුලමල ගැන කතා කරනවා නම් එයා බුද්ධ ශ්‍රාවක බවට පත් වෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා ගිහි කෙනෙක් කතා කරනවා නම් කුලමල ගැන ඒගොල්ලෝ උපාසක උපාසිකා ගණයට අයිති වෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා කතා කරනවා නම් ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරන අය නෙවෙයි. වහන්සේ දේශනා කළා මගේ ශාසනය තුල එහෙම කුල නැහැ. සිද්ධාර්ථ ගෞතමයන් ලෞතුරා බුද්ධත්වයේ ලබන්න කලින් දවසක උන්වහන්සේ හීන පහක් දැක්කා. ඒ හින පහේ එක හයිනයක් තිබුණා. සිව් දිශාවෙන් ඉගිලිලා එන පාට හතරක ලිහිණියෝ හතර දෙනෙක් සිද්ධාර්ථ ගෞතමයන්ගේ සිරිපතුල ළඟ වැටිලා එක පාටක් වෙනවා. පාට හතරයි. නමුත් සිරිපතුල ළඟ වැටුනහම එක පාටයි. එතකොට උන්වහන්සේ පහළ වෙච්ච ඉන්දියානු සමාජ කුල කීයක් තිබුණද? කුල හතරක් තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ඒකයි මේ පාට හතරක ලිහිණියෝ හතරක්. නමුත් මේ කුල හතරෙන්ම මම බුද්ධත්වයට පත්වෙච්ච දවසට මා සොයාගෙන පැවිද්ද හොයාගෙන එනවා. ඒ හැමෝම මගේ ශාසනයේ ශ්‍රාවකය වුණාට පස්සේ ඒගොල්ලෝ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ මිසක් අහවල් අහවල් කුලේ අය බවට පත් වෙන්නේ නැහැ. හැමෝම එකම පාටක් වෙනවා. නමුත් මේ අපි පහත් යයි සලකන කුලවල ඉපදෙන්න හේතුවක් තියෙන්න ඕන. ධර්මයේම පැහැදිලි කරනවා මේ මාන්නක්කාර අය අනික් අයට පහත් කරලා කතා කරනවා. අදත් එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. සමහරලාට පහත් කුලයක නූණත් පහත් විදිහට කතා කරනවා පහත් නම් ආරෝපණය කරලා කතා කරනවා. එක එක්කෙනාගේ නමටත් එක එක වචන බද්ධ කරලා අපි කතා කරනවා. මේ විවිධ දේවල් කරනවා. එක දුවක් අම්මට කතා කරුවා සැඬලි කියලා. අම්මා සැඬල් කුලේ නෙවෙයි. නමුත් තරහ ගිහිල්ලා අම්මට කිව්වා සැඬලි කියලා. එයා මරණයටපත් වෙලා මවට දෝෂාරෝපණය කරපු නිසා නිරේ උත්පත්තිය ලැබුවා. කාලසූත්‍ර කියන අපායයි. මේ මව්පියන්ගේ හිත රිදවපු කට්ටිය ඉපදෙන්නේ එහි කියලා ධර්මයේ සඳහන් කරනවා. කාලසූත්‍රයේ දෙවනි අපාය. අවුරුදු 1000ක් ආයුෂ තියෙනවා. කාල සූත්‍රයේ ආයුෂ අවුරුදු 1000යි. හැබැයි මේ 1000 මේ අපේ දවස් 365 අවුරුදු එහෙම නෙවෙයි. අපට නම් එක දවසකට පැය 24යිනේ. මේ අපායේ එක දවසකට මනුස්ස වර්ෂය ගණන් හදන්නේ. මනුෂ්‍ය වර්ෂ ලක්ෂ 36ක් ඕන එක දවසකට. ලක්ෂ 36 ඒව 365ක් තමයි අවුරුද්ද. එවන් අවුරුදු 1000කුයි මේ ඉන්න වෙන්නේ. නමුත් අරදුවත් ඒ දුක වින්දා. නමුත් යම් යම් පින්කම් කරලා තිබුණා. එතකොට මෙතනදි තේරෙනවා කුසලය පුංචි වුණත් කොච්චර ලොකුද කියන එක. මෙයා අම්මට බනින්නේ අම්මත් එක්ක පන්සලට ගියා පින්කමට. බෝධි පූජාවකට. බෝධි පූජාව පවත්වන්න ටිකක් වෙලා යනවා. දුවට බඩගිනියාව. එයා දුවගෙන ගෙදර ආවා. දැන් පූජාවට යන්නත් එපෙයි. හදිස්සියෙම ගෙදර තිබුණ කැඳ වගේක් ඕක කෝප් එකට දාගෙන එයා පානය කෙරුවා. මෙව්ව මෙව්ව එහාට මෙහාට හදිස්සියට කරන්න ගිහිල්ලා හැමතැනම කැඳ හැලිලා බත් ඇට විහිරිලා ගේ හැමතැනම හැඩි වුණා. අම්මා බැලුවා පිරිස අතර දුව නැහැ. අම්මා ඉක්මනට දුව හොයාගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බලහම ලස්සනට අතු ගාලා ගියපු ගෙදර අපායක් වාගේ. හැම තැනම බත් හලලා. අම්මා දුවට වැන්නා. ඒ වැන්න වෙලාවේ දුව අම්මට කියනවා මට බයින නිසා උඹ සැඬලියක් කියලා අම්මට කිව්වා. මේ අම්මත් එක්ක පින්කමට ගියපු දුව. මේකෙන් අම්මගේ හිත රිදුනා. අම්මට සැඬලි කීවා. මෙයා මනුෂ්‍යාත්මයට ඇවිල්ලා ඉපදුනේ සැඬොල් කුලේ. ඒ වුණාට අර පින්කමට ගිහිල්ලා වැඩ කළානේ. පන්සල අතු ගෑවා, මල් ආසන පිරිසිදු කෙරුවා, පිරිසිදු මල් නෙලලා තිබුණා. ඒ පිනට මෙයා බොහෝම ලස්සන රූපයක් ඇතිව ඉපදුනා. දන්නව නේද දැන් මේ කවුද කියලා? දුටුගැමුණු මහරජතුමාගේ පුතා සාලිය කුමාරයා. එයා එක දවසක් තමන්ගේ යාළුවොත් එක්ක විනෝද වෙන්න උයන් ක්‍රීඩාවට යන්න රථයක නැගිලා නගරද්්වාරයට එනවා. දැන් මේගොල්ලෝ පහත් කුලේනේ. දරු අර ගැහැණු දරුවා එතන ඉන්නා මනුස්ස ලෝකේ ඉපදිලා. පහත් කුලේ. ඒ නිසා මේගොල්ලෝ මේ රජවරුන්ට මුණ ගැහෙන්නවත් ඉන්නේ නැහැ. ඒක අභාග්‍යයි කියලා සැලකුවා. ඒ නිසා මේ දරුවා මේ තරුණිය වාසල් පවුරට හේතු වුණා ශාලිය කුමාරයාට පේන්නේ නැති වෙන්නේ. ඒ වුණාට සාලිය කුමාරයා දැක්කා. දැක්කහම හිතාගන්නවත් බැරි ලස්සන රූපයක්. හරියට එතන තියලා අඹාපු රූපයක් වගේ. සාලිය කුමාරයා තමන්ගේ පිරිසගෙන් අහනවා මේ රූපේ මෙතන ඊයේ අඹලා තිබ්බේ නෑනේ. කවුද මේක මේ බොහොම ඉක්මනට මෙතන ඇඹුවේ කියලා කිව්වා. ඒ වෙලාවේ පිරිස කියනවා ස්වාමීනි අඹාපු රූපයක් නෙමෙයි. ඒ ඉන්නේ හැබෑම තරුණියක්. ඇය පහත් කුලේ සැඬොල් කුලේ. ඔබතුමා මගාරිනකම් මෙතනින් ගමන් කරනකම් ඇය මගහැරලා උතන හේතු වෙලා ඉන්නේ. ශාලුව කුමාරයා ඊට පස්සේ බැහැලා ගිහිල්ලා කතා කළා. විවාහකද අවිවාහකද කියලා විමසලා අවිවාහක බව දැනගත්තට පස්සේ තීරණය කළා ඇය මම විවාහ කරගන්නවා කියලා. රැස් විහිදෙන ශරීරයක් තිබුණා කියලා සඳහන් වෙන්නේ. මේ අශෝකමාලා ගැනයි කියන්නේ. ඇයි සඬල් කුලයේ උපදිනේ හේතුව අම්මට අර විදිහට චෝදනා කරපු නිසා. එහෙනම් මේ මව්පියන් පිළිබඳව වරදවා කතා බහ කරන එකත් හරිම හරිම භයානකයි. එසේ වෙතත් මේ පහත් කුලවල ඉපදිලා ඉන්නේ ආන් ඒ වාගේ අනික් අය පහත් කරලා කතා කරපු අය. එතකොට ඒ අයට නිවාස නැහැ. ආහාර පාන නැහැ. නගරයට ගියහම අපිත් ඕන තරම් දකින්න ඉල්ලගන්න යාචකයෝ. රැයට නිදාගන්න තැනක් නැහැ. ඊටිරෙදි කෑල්ලක් පත්තර කෑල්ලක් කොයි කොහේ හරි අගුව කැලාගෙන ඒගොල්ලෝ ඉන්නේ. ඇයි එහෙම ආත්මවල ඉපදිලා ඉන්නේ? මනුෂ්‍ය ආත්මෙට ඇවිල්ලා. නමුත් බොහෝම දුක්ඛිතයි. සංසාරේ දන් දීලා නැහැ. අනික් අයට උදව් උපකාර කරලා නැහැ. ඒ වගේ විපාක තමයි ඒ තියෙන්නේ. ඉතින් මේ නගරයේ පේමන්ට් එකේ ඉන්න කෙනෙකුට අපි ගිහිල්ලා කිව්වොත් ආන් අහවලාට රාජ්‍යාංශයේ මේ වාගේ රැකියාවක් ලැබුණා කීවට එයාට ඒ කතාව වටිනවද? එයාට ඒ කතාව වටින්නේ එයාට වටින්නේ කොහොම කොහොම හරි කොතන හොතුන හරි ගිහිල්ලා කෑම ටිකකුයි මුදල් ටිකකුයි කාට හරි අතපාරා ඉල්ල ගන්න පුළුවන් තැනක් තියෙනවා කියලා කිව්වොත් එයාට ඒක බොහොම වටිනවා. එහෙනම් මේ નિરાස පුජ්‍යලයා. අනිත් පුජ්‍යලයා තමයි අසංස පුජ්‍යලයා. රටේ රජුරවන්ට ඉන්නවා පුතාලා ගොඩක්. ඒ පුතාලා අතර ලොකු පුතා ඉන්නවනේ පළවෙනි එක්කෙනා ජේෂ්ඨ පුත්‍රයා. දැන් රජුරුවන්ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ අනිවාර්යෙන් සම්මතයේ හැටියට ජේෂ්ඨ පුත්‍රයාටයි ලැබෙන්නේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා එයා රාජ්‍යත්වයට ප්‍රගුණ කරන්න ඕන ශිල්ප ශාස්ත්‍ර තමයි ප්‍රගුණ කරන්නේ. කඩු ශිල්ප, බුණු ශිල්ප මේ වගේ දේවල් එයා ඉගෙන ගන්නවා හොඳට. ඉගෙනගෙන දැන් සියලු ශිල්ප වලින් සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් එයාට රජකම ලැබෙන්නයි තියෙන්නේ. මෙහෙම ඉන්නකොට එයාගෙම උත්තරයක් ඇවිල්ලා කියනවා ඔබත් එක්ක තක්ෂලාවේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත අහවල් රජුරුවන්ගේ පුතා ඊයේ අභිෂේක ලැබුවා. ඊයේ ඔටුනු පැලඳුවා. දැන් එයා අහවල් රටේ මහරජුරුව කියලා කියනවා. එතකොට මෙයත් අර નિરાශ පුද්ගලයා වාගේ මේක ගණන් ගන්න නැතුව ඉන්නවද? නෑ එයාට කල්පනා වෙනවා අනේ මට කවදා උතුම්න උරුම වෙයිද? මට කවද සිංහාසනය උරුම වෙයිද? මට කවදානම් මේ රටේ රාජ්‍යත්වය ලැබෙයිද? එයාට ආන් ඒ වෙලාවට එහෙම කල්පනා වෙනවා. මොකද මම ඒක බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. අපි කියමු එකම පන්තියේ ඉගෙන ගත්ත දරුවෝ දෙන්නෙක් අධ්‍යාපනය ඉවර කරලා රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවා. දෙන්නම රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නකොට එක්කෙනෙකුට රැකියාවක් ලැබෙනවා. එතකොට අනික් කෙනාට ආරංචි වෙනවා මගේ ඉහළියට නැත්තම් මගේ අහලුවාට මිත්‍රයාට රැකියාව ලැබුණා. එතකොට අරයට નિરાයාසයෙන් කල්පනා වෙන්නේ නැද්ද මට රැකියාව කවදා හම්බ වෙයිද කියලා. එයා බලාපොරොත්තුෙන් ඉන්නවා. ආන් ඒ පුද්ගලයාට කියනවා අසංස පුද්ගලයා කියලා. තුන්වෙනි පුද්ගලයා තමයි විගතාස පුද්ගලයා. දැන් රජකුමාරයා ඔටුනු පැලඳලා රජ වෙලා දැන් එයාගේ බලාපොරොත්තුව තිබි රාජ්‍යත්වයට යන්නනේ. දැන් රජකම හම්බ වුණා. දැන් රජකම හම්බ වුණාට පස්සේ කවුරු හරි ඇවිල්ලා කියනවා ඔබත් එක්ක එකට තක්ෂලා ඉගෙන ගත්ත අහවල් කුමාරයාටත් ඊයේ රජකම හම්බ වුණා. දැන් රජුරවන්ට කල්පනා වෙනවාද මට ආයේ කවද රජකම හම්බ වෙයිද කියලා. නෑනේ. එයා බලාපොරොත්තුව මුදුන්පත් කරලා ඉවරයි. එයාගේ පැතුම ඉෂ්ට වෙලා ඉවරයි. එහෙනම් ආන් එයාට කියනවා විගතාස පුද්ගලයා කියලා. මේ තමයි පුද්ගලය තුන් දෙනා. ඊළඟට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ තුන් දෙනාට තවත් කාරණා ටිකක් එකතු කරනවා. ඒ භික්ෂූන් වහන්සේ සම්බන්ධව. નિરાස මේ භික්ෂූන් වහන්සේලා අතර පිරිසක් ඉන්නවා નિરાස කියලා. මේ බුද්ධ දේශනාවයි. උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ අයට ශාසන ප්‍රතිපදාව පිළිබඳව ලොකු අවශ්‍යතාවයක් ඕනකමක් නැහැ. ශාසන ප්‍රතිපදාවට ලොකු ගරු කිරීමක් සත්කාර කිරීමකුත් නැහැ. ශික්ෂා පදවලට ඒගොල්ලෝ ගරු කරන්නෙත් නැහැ. බුද්ධ වචනයට ඒගොල්ලන්ගේ ගරු කිරීමක් සත්කාරයකුත් නැහැ. සමහර වෙලාවට ඒගොල්ලෝ දුස්සීලාය කාටද මේ දුස්සීලාය කියලා කියන්නේ? හැමෝටම දුස්සීලයි කියලා කියන්න පුළුවන්ද? හැමෝටම දුස්සීලයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්පද බිඳුන පළියට එයා දුස්සීල වෙන්නේ දුස්සීල වෙන්නේ නැහැ. දුස්සීල වෙන්න නම් පැවිද්ද නැති වෙන්න ඕනේ. පැවිද්ද නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය භික්ෂූන් වහන්සේට දේශනා කොට වදාළ විනයවල මේ විනය පිටකේ ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ඒවට කියනවා පරාජිකා හතර කියලා. සතර පරාජිකා. යම් භික්ෂූන් වහන්සේ නමක් මේ පරාජිකා හතරෙන් එකකට අහු වුණා නම්, එහිකට නතු වුණා නම් එයාට භික්ෂුත්වේ නැතුව යනවා. යම් කෙනෙක් මේ පරාජිකාවටපත් වෙලා තවත් එවන් භික්ෂුවක් හැටියටම පෙනී හිටින්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා අප්‍රමාණ පෞරස් කරගන්න කෙනෙක්. එයා දුස්සීලයි. මොකද එයාට මහානකම නැතුව ගිහිල්ලයි තියෙන්නේ. දැන් මහානකම නැතුව තියෙනකොට එයා පැවිද්දෙක් හැටියට පෙනී හිටිනවා. පැවිද්දා විසින් කරන සියලු කාර්යයන් එයා කරනවා. නමුත් එයා පැවිද්දෙක්ද? එයා පැවිද්දෙන් පිරිහිලා ගිහිල්ලා. මොනවද මේ දුස්සීල භාවයට නැත්තම් මහානකම නැති වෙන කාරණා හතර? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් ස්ත්‍රියක් සමග කායික සම්බන්ධතා පැවැත්වුවොත් ඒ පුජ්‍යලයාගේ පැවිද්ද නැතුව යනවා. යම් භික්ෂුවක් අන්සතු දෙයක්, මුදුන් දෙයක් හොර හිතින් ගත්තොත් එයාගේ පැවිද්ද නැතුව යනවා. යම් භික්ෂුවක් මිනිස්සෙකුගේ ප්‍රාණය නැති කරලා විනාශ කරලා දැම්මොත් එයාට පැවිද්ද අහිමි වෙනවා. යම් භික්ෂුවක් තමන්ගේ නැති ಗುಣ ප්‍රකාශ කෙරුවොත් මම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ උතුම් ඵලවලට ඇවිල්ලා නැහැ. නමුත් කෙලින්ම හෝ ව්‍යංගයෙන් හෝ තමන්ගේ දායකයන්ට ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරනවා මම මාර්ගඵල ලබාපු කෙනෙක් කියලා. ඒක කෙලින්ම කියන්නත් පුළුවන් වෙන වෙන ක්‍රමවලින් ව්‍යංගාර්ථයෙන් කියන්නත් පුළුවන්. කෙසේ වෙතත් ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කළත් මම ප්‍රකාශ කරන්නේ මම සෝවාන් කෙනෙක් කියලයි මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ සෝවාන් කියන එකයි කියලා දායකයා තේරුම් ගත්තොත් ඒක බොරුවක් නම් ඒ කියන එක ඒ වෙලාවෙම උන්වහන්සේගේ පැවිද්ද ඉවර වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පොල් ගහේ කරටිය කැඩුනහම ඒක අය දලු දාන්නේ නැහැ. තල් ගහේ කරටිය කැඩුනහම ඒක දලු දාන්නේ නැහැ. එහෙනම් මේ හතරෙන් එකක් බිඳුනොත් එයාට අය උපසම්පදාව අයිති නෑ. සාමණේර කෙනෙක් හැටියට ශාසනයේ පිළිවෙත් පුරන්න අය පුළුවන්. හැබැයි ඒ ජීවිතයේ අය කවදාවත් උපසම්පදාව ලබන්න පුළුවන් කමක් නෑ. එහෙනම් දුස්සීල කියනවා ආන් ඒ පුද්ගලයාට. පැවිද්ද නැති වෙලා පැවිද්දෙක් හැටියට ඉන්නවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාලගාව විවිධ බලාපොරොත්තු ආශාවන් ගොඩක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා එයාලා තෘෂ්ණාවෙන් යුක්තයි. ඒ නිසා පැහැදිලි කරනවා අසීමාන්තික ආශාවන්ගෙන් පිරුණ අය ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ කුණු වෙලා නරක් වෙලා තියෙන්නේ කියලා. සුචි කියලා කියන්නේ මොනවද අපි? මේ ලෝකේ සුචි සුචි කියලා කියන්නේ පිරිසිදු දේවල් වලට. එතකොට අපි හොඳටම දන්නවා අසුචි කියහම ඊටාම අප්‍රසන්න අපිරිසිදු දේවල්. එහෙමනම් මෙහෙම පුජ්‍යලයා අසුචි වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා ඊටාම අප්‍රසන්නයි අපිරිසිදුයි. සිල්පද බිඳුන පුජ්‍යලයාට භික්ෂුවට කවදාවත් දුස්සීල කියලා අපිට කියන්න බෑ. එයාට පැවිද්ද තියෙනවා. සතර පරාජිකාවට ලක් වෙලා නැහැ. නමුත් සිල්පද බිඳෙනවා. විවිධාකාර සිල්පද බිඳෙනවා. නමුත් එයාට ඒ සිල්පද හදා ගන්න පුළුවන් බිඳුනට. ඒකට දේශනා කරනවා මේ ගහක දැල්ලක් කඩහම ඒක හතර වටෙන් ආයෙ දළු දාන්න පටන් ගන්නවා. ප්‍රධාන දැල්ල කඩහම ආයෙ වටේටම දළු වෙනවා. එහෙනම් මේ සිල්පද කැඩුනට එයාට ආපහු ඇවත් දේශනා කරලා පිළිවෙත් පුරලා සමහරලාට අබ්භාන නම් විනය කර්ම කරලා ආපහු පිරිසිදු සංඝයා අතරට එන්න පුළුවන්. එවන් කෙනාට දුස්සීල කියලා කියන්නේ එවන් කෙනාට කියන්නේ අලජ්ජී භික්ෂුව කියලා. ලැජ්ජ නැති කෙනා. සිල්පද කඩා ගන්නවා. දන දන පව් කර ගන්නවා ලැජ්ජ නැති අය. දුස්සීල නෙවෙයි. නමුත් එයාට ඕන වෙලාවක පිරිසිදු සිල්වත් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන එක හරිම භයානක අකුසලයක් ඇටියට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද අපි දන්නේ අපි හිතාගෙන හිටියට මෙයා සීලවන්තයි කියලා. එයා සීලවන්ත නොවෙන්න පුළුවන්. දෙලිසෙන සිවුරක් පරවගෙන කකුලේ පාවහන් දාගෙන මුදල් පසුම්බියක් අතේ තියාගෙන පාරේ විදගෙන යන භික්ෂුවකට අපිට කියන්න පුළුවන් දුස්සීල කියලා. අපිට කියන්න බෑ දුස්සීල කියලා. සමහර වෙලාවට එයාගේ සිල්පද බිඳිලා ඇති. ඒ වුණාට පැවිද්ද තියෙනවා. ඒ නිසා අපිට බෑ වචනයක්වත් කියන්න. දුඹුරු පාට සූරක් පොරවගෙන පාත්‍රයක් කරේල්ලගෙන පාවහන් දෙකක් නොදාගෙන ගොටුවත්තක් අතේ තියාගෙන වටපිට බලන්නේ නැතුව බිම් බලාගෙන යන භික්ෂුවකට අපට කියන්න පුළුවන්ද එයා සීලවන්තයි කියලා අපිට එහෙම කියන්නත් බෑ දුස්සීලයා පැවිද්දන් අතරත් ගිහි අය අතර දෙපැත්තෙම ඉන්නවා. වෙනසක් තියෙනවා. ගිහි දුස්සීලාය ප්‍රසිද්ධයි ප්‍රකටයි. හැවිද්දා දුස්සීලද කියන එක ඊටාම අප්‍රකටයි. කාටද ගිහි අයගෙන් දුස්සීල කියලා කියන්නේ? යටත් පිරිසෙන් පන්සිල් ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ සියලු දෙනාම දුස්සීලයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. පන්සිල් රකින්නේ නැති අය. එහෙමනම් අහවල් පුද්ගලයා සුරාපානය කරනවා. ප්‍රසිද්ධයිනේ. අහවල් පුද්ගලයා බොරු කියනවා. අපි දන්නවා එයා කියන්නේ බොරු එහෙනම් එයා ගාව පන්සිල් නැහැ. අපි දන්නවා අහවලා කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. ඒ නිසා එයා ප්‍රසිද්ධයි. අපි දන්නවා අහවලා හොරකම් කරනවා. අපි දන්නවා අහවලා ප්‍රාණඝාත කරනවා. ඉතින් එතකොට මේගොල්ලෝ අප්‍රසිද්ධියේ දේවා කරන්නේ නෑ ප්‍රසිද්ධියේමයි. සමාජ ශාලාවට උත්සවවලට ගියහම මේගොල්ලෝ ප්‍රසිද්ධියේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ප්‍රසිද්ධයි ඒ නිසා. ප්‍රාණඝාත කරන අයත් එහෙමයි මේ බොරුව නම් ඕන තැනක කියනවා. ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ඕනම තැනක. නමුත් දුස්සීලයි එතකොට. නමුත් භික්ෂූන් වහන්සේගේ දුස්සීල බව අප්‍රකටයි. ඒකයි සඳහන් කළේ අර මුලින් සිල්වත් කියන කෙනත් දුස්සීල කියන කෙනත් මේ දෙන්නගෙන් සිල්වත් කවුද දුස්සීල කවුද කියලා අපිට හොයන්න බෑ. ඒවා අප්‍රකටවයි උන්වහන්සේලා සිද්ධ කරන්නේ. ජනතාවට පෙනෙයි දකි එතකොට කලකිරෙයි ඒ කියලා දුස් අප්‍රසිද්ධීව කරගන්නවා අපිට හොයන්න බෑ කවුද සිල්වත් කවුද දුසිල් කියලා. එහෙම හොයන්න බැරි නිසා අපිට තියෙන්නේ උන්වහන්සේලා කාටවත් වචන මාත්‍රයකින්වත් චෝදනාවක් නොකරයි. මේ දුස්සීල අය අද විතරද හිටියේ? නෑ බුදු පියාණන් වහන්සේගේ කාලෙත් හිටියා. අද විතරක් නෙමෙයි එදත් හිටියා. අදත් කොහේ ඉන්නවද කියලා අපි කතා කරන්න විතරයි පුළුවන් කොහෙද ඉන්නේ කවුද කියලා අපි දන්නේ අපි දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පෝය කරන්න ගියා එක වෙලාවක පෝය කරන්න වැඩියා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා මාසෙකට දෙපාරක් ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්න ඕනේ සියලු දෙනා එකතු වෙලා පෝය ගෙට එකතු වෙලා පෝය කරනවා කියලා ඒකට කියන්නේ. බුදු පියාණන් වහන්සේත් පෝය කරන්න වඩිනවා. බුදුරජාණන් වහන්සේ පෝය කරන්න එක දවසක් වැඩියට පස්සේ උන්වහන්සේට දැනුණා භික්ෂු සංඝයා පිරිසිදු නෑ. දැන් බුදුරජාණන් වහන්සේට නම් දැනෙනවනේ සංඝයා පිරිසිදු නෑ කියලා. අද අපිට දැනෙන්නේ නෑ. ඒ හින්දා පෝය කරන්න ගියාම පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර විමසනවා සංඝයා පිරිසිදුද පිරිසිදුද පිරිසිදුද කියලා. නිශ්ශබ්ද වෙලා ඉන්නවනම් පිරිසිදු බවයි හැඟෙන්නේ කියලා කල්පනා කරනවා. ඊට වඩා හොයන්න දෙයක් නැහැ පිටපැත්තේ. ඉතින් යම් කෙනෙක් පිරිසිදු සංගය අතර අඩුපාඩු තියාගෙන එහෙම පෙනී හිටිනවා නම් ඒක ඒ පුද්ගලයාට අප්‍රමාණ කුසල. නමුත් බුදු පියාණන් වහන්සේට දැනෙනවා අපිරිසිදු කෙනෙක් ඉන්නවා කියලා. උන්වහන්සේ පෝය කරන්නේ විනය දේශනා කරන්නේ ආසනේ වැඩ රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා බලාගෙන හිටියා හිටියා පැයකට තරම් ආසන්න කාලයක් ගෙවුණා තාමත් බුදු පියාණන් වහන්සේ පෝය කරන්නේ ඊට පස්සේ රහතන් වහන්සේලා ගිහිල්ලා අහනවා ස්වාමීනි ඇයි විනය දේශනා කරන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මහන සංඝයා පිරිසිදුයි දැන් බලන්නකො බුදු පියාණන් වහන්සේවත් චෝදනා කරලා නැහෙනේ නැත්තම් ආසනේ වැඩ හිටපු ගමන් නැගිල්ල දික් කරන්න එපා යහවලා අහවලා අහවලා නැගිටලා මෙතනින් ඉවත් වෙන්න කියලා. උන්වහන්සේවත් එහෙම කරලා නැතිකොට අපි එහෙම කොහොම කරන්නද? ඒ වෙලාවේ ඒත් පෙන්වුවේ නෑ අහවල්ලාය දුස්සීලයි කියලා. එහෙම ප්‍රකාශ සංගයා අපිරිසිදුයි කියලා මතක් කරලා බුදුරජාණන් වහන්සේ ආය නිශ්ශබ්දයි. මේ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මෙහෙම බලාගෙන හිටියට මේක හරියන්නේ නෑනේ. උන්වහන්සේ ධානයට සමවැදුණා. සමවැදිලා ධානයෙන් බැලුව කවුද මේ අපිරිසිදු සංඝයා? එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා අපිරිසිදු කෙනෙක්. උන්වහන්සේ කෙලින්ම නැගිටලා එතෙන්ට යනවා. ගිහිල්ලා කියනවා මහණ බුදු පියාණන් වහන්සේ ඔබ දැක්කා. බුදු පියාණන් වහන්සේ ඔබ දැක්කා. බුදු පියාණන් වහන්සේ ඔබ දැක්කා කියලා තුන් පාරක් ප්‍රකාශ කළා. ඒත් මේ භික්ෂුන් වහන්සේ නැගිටින්නේ නැහැ. බිම් බලාගෙන ඉන්නවා එහෙම. අන්තිමට සඳහන් කරනවා මහමුගලන් මහරහතන් වහන්සේ අතින් අල්ලලා නැගිට්ටවල ඇදගෙන ගිහිල්ලා පොයගෙන් එළියට දාලා දොර වැහුවා කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ ළඟත් මහරහතන් වහන්සේලා ළඟත් දුස්සීලව තමන් දුස්සීල බව නොකියා සංගවිලා හිටියානම් අද අපට කොහෙවත් හොයාගන්න බෑ එහෙමයි ඉන්නවා කියලා. අහවලා එහෙමයි අහවලා එහෙම නෑයි කියලා අපිට කියන්නත් බැරි නිසා අපිට තියෙන්නේ කාටවත් චෝදනා නොකර සියලු දෙනාම ආර්ය මහා සංඝයා කියන කල්පනාවෙන්ම අප උපස්ථාන කරන එකයි. එහෙම චේතනාව නිසා අපට ආර්ය මහා සංඝයාට සත්කාර සංග්‍රහ කරලා ලැබෙන කුසලය අඩුවක් නැතුව ඒ විදිහටම ලැබෙනවා. එහෙනම් මෙතන භික්ෂූන් වහන්සේලා අතර નિરાශ කියලා කියන්නේ ආන් එහෙම පුද්ගලයාට දුස්සීල පුද්ගලයා. එයා දන්නවා මම දුස්සීලයි කියලා. හැබැයි ඒ භික්ෂූන් වහන්සේට කවුරු හරි කියනවා අහවල් විහාරස්ථානයේ අහවල් ආරණ්‍ය වැඩ ඉන්න අහවල් ස්වාමින් වහන්සේ මාර්ගඵල ලැබුවා කියලා කියනවා. අපි ඒක හොඳටම දන්නවා කියලා කියනවා. උන්වහන්සේ මේ මේ විදිහට සිල්වත් ගුණවත් කියලාත් කියනවා. ඒ වුණාට අර භික්ෂූන් වහන්සේට ඒවා වැඩක් තියනවද? එයාට ඒවා වැඩක් නැහැ. එයා හරියම්බ කර කරා ධනේ රැස් කර කරා ගොඩ ගහ ගහ තෘෂ්ණාව බැඳගෙන එයා කල්පනා කරන්නේ ඒ පැත්ත. ඒ නිසා එයාට අර පැත්ත වටින්නේ නැහැ. තව භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා එයා ආසංස. එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අප්‍රමාදීව සිල් ගුණ පුරනවා. ඊටාම අප්‍රමාදී ධර්මයේ හැසිරෙනවා. උත්සාහ කරනවා මේ බුද්ධ ශාසනය තුලදීම මම මේ අති භයානක භයංකාර සංසාර ජීවිතයෙන් එතරට යනවා කියලා පුදුම වීරයක් දරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ චීවරයයි. ඒ චීවරයයි මම කරේ දරාගෙන ඉන්නේ. බුදු පියාණන් වහන්සේම දේශනා කළා මේ චීවරය දරාගෙන දුස්සීලව ඉඳගෙන සදහවතුන් දෙන ආහාරය වළඳනවට වඩා ගිනි අඟුරු වළඳන එක සපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ චීවරේ කරේ තියාගෙන මම කවදාවත් සිල්පද බිඳගෙන දුසිල් වෙන්න හොඳ නෑ. මගේ ශක්ති ප්‍රමාණයෙන් මං සිල් ආරක්ෂා කරන්න ඕනේ. එහෙම බය වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට. උන්වහන්සේ දේශනා කළා ගිනි අඟුරු වලඳන්ඩ ඔය බත් ඇට ගිලින්න එපා කියලා. ඒක පුද්ගලයෙකුගේ කකුල් දෙකේම ලනු දෙකක් බැඳලා ශක්තිමත් පුද්ගලයෝ දෙන්නෙක් දෙපැත්තට අදිනවා ටික ටික. එතකොට මොකද වෙන්නේ කියලා අපි දන්නවා. හරියට දෙකට මැද්දෙන් ඉරි ඉරි ඉරි ඉරි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සැපයි. එහෙම ඉරිලා ගිහිල්ලා එකපාරයි මැරෙන්නේ. නමුත් මගේ ශාසනය තුල දුස්සීල විදිහට කටයුතු කර කර හිටියොත් අර වේදනාව විඳින්න වෙන්නේ එකපාරක් නෙමෙයි ලක්ෂ කෝටි වාරයක් එවන් වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා දුසිල් වෙන්න එපා. මෙන්න මේ ධර්ම කාරණා ගැන හිතලා විනයට බය වෙලා ශික්ෂා පදවලට ගරු කරලා උන්වහන්සේ බණ භාවනා වඩනවා. එහෙම අප්‍රමාදීව බණ භාවනා වඩන උන්වහන්සේට දැනගන්න ලැබෙනවා අහවල් ආරණ්‍යයේ නැත්නම් අහවල් පන්සලේ අහවල් වනාන්තරයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේත් මාර්ගඵල ලැබුවලු කියලා. එතකොට උන්වහන්සේට හිතෙනවා මම අවුරුදු කීයක් නම් මේ උතුම් ප්‍රතිපදාව ආරක්ෂා කරනවද? මම අවුරුදු කීයක් නිදිමරාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඇසිරෙනවද මම මේ ශික්ෂාපද වලට මොන තරම් ගරු කිරීමක් කරනවද එකදු ශික්ෂාපදයක් කිසිදු හේතුවක් නිසා දැන දැන කැඩෙන්න ඉඩ නොදී මං ආරක්ෂා කරනවා අනේ තාමත් මට මාර්ගඵලයක් ලැබුණේ නැහනේ කවදානම් මට මේ ශාසනයේ උතුම් තැනට පයතබන්න ලැබෙයිද කියලා උන්වහන්සේට ඔන්න බලාපොරොත්තු ආයෙ ඇති වෙනවා මං කවද්ද එතෙන්ට යන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඊළඟ පුද්ගලයා රහතන් වහන්සේ බවට පත් වෙලා දැන් එයා රහත් වෙලා ඉන්නේ. දැන් රහත් වෙච්ච කෙනාට ආරංචියක් ලැබෙනවා. අහවල් ස්වාමින් වහන්සේත් ඊයේ රහත් වුණා. දැන් රහතන් වහන්සේට එයා ගැන අවශ්‍යතාවයක් බලාපොරොත්තුවක් තියෙනවද? නෑ එයා ඊයේ රහත් වුණා නම් ඒකත් හොඳයි. නමුත් මට බලාපොරොත්තුවක් නැහැනේ මම රහත් වෙලානේ ඉන්නේ. කවුරුවත් දන්නේ නැහැ වෙන්න පුළුවන්. උන්වහන්සේ එතෙන්ට ඇවිල්ලා. ඒ නිසා බලාපොරොත්තු නැහැ. එහෙනම් මෙන්න මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ මේ දෙපැත්තට සංසන්දනය කරනවා. ගිහි පුජ්‍යලයාටත් පැවිදි පුජ්‍යලයාටත් මේක එකතු කරනවා. ගිහි සමාජයේ ඉන්නේ මේ පුද්ගලයෝ තුන් දෙනාමයි. පැවිදි සමාජයේ මේ පුද්ගලයා තුන් දෙනාම ඉන්නවා. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මේ තුන් දෙනා අතරේ මම ඉන්නේ කොතනද? මම નિરાසද? මම අසංසද? මම විගතාසද? මම ගුණවත්ද? මම දුස්සීලද? මම දුස්සීල නම් මට සිල්වත් වෙන්න බැරිද? සිල්වත් වෙන්න නම් යටත් පිරිසෙන් බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කළේ? උන්වහන්සේ දේශනා කළේ සිල්වත් වෙන්න නම් යටත් පිරිසෙන් පන්සිල්වත් ආරක්ෂා කරගන්න කියලා. පන්සිල් ආරක්ෂා කරගත්තේ නැත්නම් කවදාවත් අපට සුගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපි දන් දීලා තියෙනවා හරියට ඕන තරම් අපි දන් දුන්නා ආහාර පාන දන් දුන්නා යාන වාහන දන් දුන්නා ඉඩ කඩන් දන් දුන්නා මේ බොහෝ දේවල් ගෙවල් දොරවල් දන් දුන්නා පන්සල් හදලා දුන්නා මේ බොහෝ දේවල් අපි කළා හැබැයි සිල්පද ආරක්ෂා කළේ නැහැ එයාට සුගතියක් හම්බ වෙයිද කවදාවත් දාණයෙන් විතරක් සුගතිය හොයන්න බෑ සිල්පද ආරක්ෂා නොකර දන් දීපු අය බොහෝ දුරට ඒ අයට උරුම කොතනද ඒ අයට උරුම තිරිසන් අපායයි සිල් නැතුව දන් දීපු අය හැබැයි දානය කියලා කියන්නේ සැප විපාක ගෙනල්ලා දෙන පින්කමක්. දානයෙන් ලැබෙන්නේ සැප සම්පත්. එක එක්කෙනා මේ ලෝකේ ඉපදිලා එක එක ආකාරයෙන් සැප විඳිනවා. හැමෝම එක විදිහට සැප විඳින්නේ සමහරු බොහෝම දුප්පත්. සමහරුන්ට ඉගෙන ගන්නත් බෑ. සමහරුන්ට ඉන්න තැනකුත් නෑ. අපි මුලින් කතා කරපු පුද්ගලයාමයි. සමහර අය බොහෝම ඉසුරුමත්. ඒ අයට ධන සම්පත් තියෙනවා. ඒ අයට යාන වාහන තියෙනවා. ඒ අයට හොඳ ගෙවල් දොරවල් තියෙනවා. ඒ අයට හොඳ දරුමල්ලෝ ඉන්නවා. ඒ අයත් බොහොම සත්පුරුෂයි. එහෙම පිරිසකුත් ඉන්නවා. දැන් මේ එකම ලෝකේ මිනිස්සු අතරම විවිධ පිරිස් මොනවද තීරණය කරන්න තියෙන්නේ? ඒ ඒ සංසාරවල අපි කරගත්ත දේවල් තමයි මේ ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි ගැන සතුටු වෙන්න යමක් ඉතුරු වෙලාම නැද්ද? අද ගැන නෙමෙයි අපේ පෙර ගැන. ඒ කියන්නේ පෙර පෙර අපි හොඳට දීලා තියෙනවා. ඒ නිසා අපි අඩුපාඩුවක් නැතුව කාටවත් අතපාන්න නැතුව කවුරුවත් ළඟ යාජකයෝ වෙන්නේ නැතුව කවුරුවත් ගාව කොන්ද නමන්න නැතුව අපි අද ජීවත් වෙනවා අඩුපාඩුවක් නැතුව. අපිට ගෙවල් දොරවලුත් තියෙනවා නොතෙමී ආරක්ෂා වෙලා ඉන්න. ඒත් අපි දීපු නිසා හැබැයි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් ප්‍රමාණයකින් අදට වඩා සිල්පදත් හොඳට රැකලා තියෙනවා. එහෙනම් එදා එහෙම කරලා මේ උතුම් භූමියට ආපු අපිට අද එහෙම කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තරය Tamanට තනියම හොයන්න පුළුවන්. ඒ නිසා එහෙම සිල්පද වලට ගරු නොකර දම්පැන් විතරක් දිදී ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්නවා සුනකයෝ වෙලා, අශ්වයෝ වෙලා, හස්තියෝ වෙලා, සිංහයෝ වෙලා, මේ කවුද ඉපදලා ඉන්නේ? ඒ හොඳට දන් දීපුවයි. ඇතෙක් ගෙදරක ඉන්නවා නම් එයාට ආහාර පාන හිගද මිනිස්සු වාහන අරන් එන්නේ යථා බලන්න. නිකන් දෙන්නේ. අපි තව යන්නේ පින්නවල යනවා, තැන් තැන් වල යනවානේ බලන්න. අපි නිකන් යනවාද? සමහර අය කෙසෙල් කැන් පිටින් අරගෙන යන්නේ. සමහර අය කෙහෙල් ලැබවි, අන්නාසි ගෙඩි, ඔය කොමඩු ගෙඩි වගේ දේවල්, පළතුරු විවිධ දේවල් අරන් යනවානේ දෙන්නේ. ඉතින් එයාට බොහෝම ප්‍රණීත දේවල් ලැබෙනවනේ. සුනකයත් එහෙමයි. අපේ ගෙදර ඉන්නවා ගේ ඇතුලේ තියාගෙන හදන අය. ඒ අයට කොච්චර සැප දෙනවද? ඊයේ පෙරේද එක මහත්තයෙක් කියනවා එයාගේ ගෙදර ඉන්න සුනකයාට gediyak ඇවිල්ලා. එයා කියනවා එයාට සත්කමක් කෙරුවා අපේ හැඳුරුවනේ. සත්කම කරලා තියෙන පෞද්ගලික රෝහලක 12000ක් ගියාලු. සමහර වෙලාවට අපට ජීවිත කාලෙටම අම්මා තාත්තා ගෙනihin එක පැයක් තියන්න බෑ එහෙම තැනක. එහෙම කරලා බොහොම සැපට ඉන්නවා. ඒගොල්ලන්ගේ මල මුත්‍රා ටිකත් අපි අයින් කරනවා. අම්මගේ තාත්තගේ අයින් කරන්නෙත් නෑ. ඒගොල්ලන්ට පුළුවන් නම් එහෙමයි බැරි නම් එහෙමයි. නමුත් සතාගේව කිසිම අපිලිකුලක් නැතුව එයාට ලැබෙනවා. ඇයි ඒ? එයා සංසාරේ ඕන තරම් මොනතරම් දීලා තියෙනවා පිරිස් එකතු කරගෙන. ඒ නිසා එයාගේ මල පහ ටික අයින් කරන්න පවා එයාට පරිවාර සම්පත් ඉන්නවා. නමුත් සිල්පද තිබෙන්නේ නැති හින්දා එයා තිරිසන් ආත්මික ඉපදිලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ වටින්නේ සිල් ආරක්ෂා කරගෙන දම්පැම් පූජා කරන එක. දුස්සීල ජීවිතයට වඩා අනුන්ට ඇඟිලි ගහ ගහ අනුන්ට දෝෂනා කර දෝෂාරෝපණය කර කර අනුන් පහත් වෙන තිය තියා කටයුතු කරනවට වඩා තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සිල්පද ආරක්ෂා කරගෙන සංසාරයේ සුරක්ෂිත බව වෙනුවෙන් සිල්පද ආරක්ෂා කරගෙන අනුන්ට චෝදනා කරන්නේ නැතුව අනුන්ට නම් හදන්නේ නැතුව අනුන්ට වෙන වෙන දේවල් කියලා අපහසුතාවයන්ට පත් කරන්නේ නැතුව තමන් ලස්සනට ජීවත් වෙනවා නම් ජීවිතේ බොහොම වටිනවා උත්සාහ කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න අපටත් හැම වෙලාවෙම කල්පනා වෙන්නේ කවදා කවදා කවදා නම් ඒ උතුම් මාර්ගයට මට යන්න පුළුවන් වෙයිද ඉඳලා හිතලා හරි බණක් භාවනාවක් කරන්න කල්පනා කරපු දවසට යම් හේතුවකින් මොකක් හරි හේතුවකින් ජීවිතේ සුවිශේෂී දෙයක් ඒ අවස්ථාවක දැනුනොත් ප්‍රීතියක් සතුටක් දැනුනොත් එතකොට කල්පනා වෙනවා මගේ වන්දනාව සාර්ථකයි මගේ භාවනාව සාර්ථකයි ඒකයි මට මේ වාගේ ප්‍රීතියක් තියෙන්නේ. ඒකයි මම මේ නිදහස් වෙන්නේ. ඒකයි මට ආරක්ෂාව සැලසෙන්නේ කියලා පුදුමාකාර සතුටක් එනවා. දැන් ඒ සතුට ජීවිතේ පුරා භුක්ති විඳින්න පුළුවන් නම් තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ වගේම අනිත් අයත් බණ භාවනා කරනවා. අපි ආශිර්වාද කරනවා මිසක් අපිට ලකුවට හිතන්න දෙයක් නැහැ. මොකද ඒ දේ ඒ වගේම මමත් කරනවා. ඒ නිසා ඒ නිසා අපිත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ පුද්ගලයෝ තුන් දෙනා අතරින් අසංස පුද්ගලයෙක් හෝ විගතාස පුද්ගලයෙක් වෙන්න. નિરાස පුද්ගලයාගේ ගණයට හැම වෙලාවෙම නොවැටෙන්න ඕනේ. එහෙනම් ධර්ම දේශනාව සඳහා තියෙන කාලය අවසන් වෙලා නිසා අපි උත්සාහ කරමු ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ අති උත්තරීතරයි. හෙට දවසේ මේක ඉවර වෙන්න පුළුවන්. තව මොහොතින් මේක ඉවර වෙන්න පුළුවන්. එහෙම වෙන්න කලින් අසංස හෝ විගතාස පුද්ගලයෙක් බවට පත් වෙනවා බලාපොරොත්තු ඇති පුද්ගලයෙක් ඒ ලෝකෝත්තර මාර්ගයේ බලාපොරොත්තු ඇති පුද්ගලයෙක් සියල්ල අතහල පුද්ගලයෙක් එතෙන්ට යන්න මම උත්සාහ කරනවා විගතාස කෙනෙක් වෙන්න මම උත්සාහ කරනවා කියන අදිෂ්ඨානයේ සියලු දෙනාම ඇති කරගෙන සැබෑ වූ මනුෂ්‍ය ජීවිතයේ සැබෑ වූ අර්ථය ඒ ආකාරයෙන්ම මම නෙලා ගන්නවා කියන අදහසත් ඇති කරගෙන මනුෂ්‍යත්වයට ගැළපෙන්න මම ජීවත් වෙනවා කියන අදහස ඇති කරගෙන මනුෂ්‍යත්වයේ නාමයෙන් ලබාගත් මගේ මේ ශරීරයට මගේ පංච ඉන්ද්‍රයන්ට මම සාධාරණයක් කරපු පුජ්‍යලෙයි. ඇහැට සාධාරණයක් කරන්න ඕන. ඇහැ හැම වෙලාවෙම වැරදි දේවල් බලන්නයි කැමති. පුංචි දරුවෙකුට වාගේ යාට කියන්න ඕනේ එතෙන්ට යන්න එපා. ඒක ඔබත් මමත් දෙන්නම අයහපතට දානවා. කනට කියන්න ඕනේ, දිවට කියන්න ඕනේ, නාසයට කියන්න ඕනේ, කයට ඒක කියන්න ඕනේ. එහෙම කියලා එයා සංවර කෙරුවොත් තමයි මම මගේ ජීවිතේට මම මගේ ඉන්ද්‍රියන්ට සාධාරණේ ඉෂ්ට කරපු පුජ්‍යලයක් වෙන්නේ. එදාට මං හැමෝටම සාධාරණේ කරපු කෙනෙක්. එහෙනම් මට සාධාරණේ කරගෙන මරණ මංචකේ සතුටින් මරණයටපත් වෙන්න පුළුවන් නම් මම මිනිස් ජීවිතයේ දිනාපු කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේට අනුව ජීවිතයේ දිනාපු කෙනෙක්. එහෙම ජීවිතයේ ජයග්‍රහණය කරන්ඩ මේ මහා පිංකම ධර්ම දානමය පිංකමෙන් රැස් කරගත්තා වූ උත්තරීතර වූ පුණ්‍ය ඵලය මට ආශිර්වාදයක් වේවා මට ශක්තියක් වේවා මට ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න මට නිරන්තරයෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවා. කල්යාණ මිත්‍රයන් මගේ ජීවිතයට මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයන් ලබනද මේ පින්කම මට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ KA ගුණරත්න මහත්මයා සහ බේබිනෝනා මහත්මිය ඇතුළු දූදරු පිරිස පවුලේ සියලු දෙනා සහ නෑදෑ පිරිස විසිනි. කන්දේයාය හේනේපොළ කියලා ලිපිනේ සඳහන් කරනවා. ඒ අයගේ උතුම් ප්‍රාර්ථනාවක් තියෙනවා මියගිය දෙමව්පියන් සහ පවුලේ මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් මා ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් නිවන අවබෝධය පිණිසත් දෙවියන් සහිත සියලු ලෝකයාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඒ උතුම් ප්‍රාර්ථනා අතර තියෙනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව කළ ස්වාමින් වහන්සේට අතිපූජනීය අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට උන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා ඊට අමතරව මුනුබු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ අයට රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මිය පරලෝකීය දෙමව්පියන් වන කුමාරසිංහ පියාණන් සහ කිරිමුතු මෑණියන් හට පින් අනුමෝදන් කරනවා මව්පස පියපස දෙපාර්ශ්වයේ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා පින් අනුමෝදන් කරනවා වගේම අද දවසේ සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ ස්ථානයට පැමිණිච්ච සියලුම දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් අපි රැස් කරගන්නා වූ මේ උතුම් ධර්ම දානමය කුසලයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ආශිර්වාදයත් සමගම රැස් කරගත්තා වූ මේ මහානුභාව සම්පන්න කුසලය මිය පරලෝකීය දෙමව්පියන් ප්‍රධාන ඥාති මිත්‍රාදීන් සියලුම දෙනාටමත් පින්කම සඳහා එකතු පාදා වෙච්ච අපි සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් පසක් කරගන්න මේ පින්කම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්ත ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීපෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සතු සතු සතු පින්නතුනේ එමතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මෙලෙසින්ම চিරාත් කාලයක් වැඩවසමින් ලෝක සාසනික මෙහෙවරට කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින්ම බෞද්ධ රූපවාහිනී නාලිකාව පින්බර ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. පිනති ඔබ සමට තිරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේවා.